කියන කාරණාව පිළිබඳව සත්වයන්ගේ පිරිසුදු වීම හා කෙලිටි වීම සිදුවන්නේ කෙසේද මෙන්න මේ මාතෘකාව යටතේ ඔබට කරුණු කියන්න මම යොදා ගන්නවා සංයුක්ත නිකායේ කන්ද සංයුක්තයේ එන සූත්‍රයක් ඒ සූත්‍රය මහාලී සූත්‍රය නමින් නම් කරලා තියෙනවා මේ සූත්‍ර දේශනාව સિદ્ધ කරනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ විශාලා මහනුවර. විශාලා මහනුවර වජ්ජී කියන ජනපදයේහි පිහිටලා තිබුණේ. බණ අහන ධර්මයේ ගැන අවබෝධයක් තියෙන උදවිය දන්නවා බුද්ධ කාලීන ಭಾರತයේ ඒ ප්‍රධාන ජනපද තිබිලා තියෙනවා 16ක්. සොළොස් මහා ජනපද කියලා. ඒ සොළොස් මහා ජනපද වලින් අපේ ලංකාවේ විදිහට ගත්තොත් පළාත් සභා කියලා කියමු. සාමාන්‍ය ඉතින් ඉන්දියාවේ ජනපදයක් ප්‍රාන්තයක් කියලා කියන්නේ ඉතින් අපේ රටේ රට වගේ හතර පහ ගුණයක් වෙන්නත් පුළුවන්. නමුත් තේරුම් ගැනීම පහසුවට අපි ඉතින් ප්‍රාන්ත පළාත් සභාවක් වගේ ජනපදයක් කියලා කියන්නේ. එතකොට සොළොස් මහා ජනපද වලින් එක ජනපදයක් තමයි වජ්ජී ජනපදය කියලා කියන්නේ. මේ වජ්ජී ජනපදයේ හදපු නගරය අගනුවර තමයි විශාලා මහනුවර. අනුක්‍රමයෙන් විශාල වෙච්ච නිසා මේ නුවරට විශාලා මහනුවර කියනවා. ඉස්සෙල්ලා පුංචියට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ප්ලෑන් සිටි එකක් නෙවෙයි. ඉස්සෙල්ලා මිනිස්සු පදිංචි වෙලා පස්සේ තමයි නගර හදලා තියෙන්නේ. ලංකාවේ ගොඩක් වෙලාවට ඒ විදිහටනේ වෙන්නේ. ඉතින් ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල බටහිර රටවල් වල කල්ැතුව නගර සැලසුම් කරලා ඊට ගැළපෙන විදිහට ජනාවාස ඇති කරනවා. දැන් ලංකාවේ මිනිස්සු කල්ැතුව පදිංචි කරලා ඊට ගැළපෙන විදිහට නගරය හදනවා. එහෙම තමයි ගොඩක් ඉන්නේ. මොකද මේ පැරණි ජනතාව පදිංචි වෙච්ච රටවල් වල එහෙම සිද්ධ වෙන එක ස්වභාවයක්. ඉතින් මේ ඉන්දියාවේ එදා බුද්ධ කාලීන ಭಾರತයේ තිබුණ වජ්ජී ජනපදයේ මේ අගනුවර වෙන විශාලා මහනුවර ටිකෙන් ටික ටිකෙන් ටික අනුක්‍රමයෙන් ලොකු කරලා තියෙනවා. ඒකයි විශාලා මහනුවර කියන්නේ. මේ වජ්ජි ජනපදයේ ජනතාව පාලනය කරපු රාජවංශයක් හිටියා. ඒ රාජවංශයට කියන්නේ ලිච්ඡවි කියලා. ලිච්ඡවි කියන්නේ ලීන චවි කියන ස්වභාව වචන දෙක එකතු වෙලා හදිච්ච වචනයක්. එහෙම නැත්නම් නී චවි කියන වචනයත් ඒකට පාවිච්චි කරනවා. නී කියන්නේ නෑ කියන එක චවි කියන්නේ හැම. මේ ලිච්ඡවීන්ගේ ශරීරයේ තියෙන හැම තියෙනවනේ. ඒ හැම ඊටාම සියුම්ලු. කොච්චර සියුම්ද කියලා කියනවා නම් මේ හැම ඇතුලේ තියෙන මේ ශරීරයේ ඇතුලේ තියෙන යම් යම් අවයව නහර වගේ දේවල් විවිධ පේන තරම් ඒක සියුම්. ඒ සාමාන්‍ය අපේ ඇඟ ඇතුලේ තියෙන නහර පේන්නේ නැහනේ නේද? අපේ නහර පේන්නේ කේන්ද ගිහිල්ලා ඉලිප්පිලා වෙන වෙලාවට විතරයි. එහෙම නැත්නම් අපේ නහරතේ නැහැ. නමුත් මේ ලිච්ඡවීන්ගේ හැම සියුම් නිසා ඒ ඇත්තන්ගේ නහර ආදිය පේනවා. ඉතින් ඔක දැකලා ඔය මිනිස්සු කියන්න ගත්තලු මේ මිනිස්සුන්ට හැම නෑද කොහෙද කියලා. ටී චවී කියලා. අන්න ඒකෙන් තමයි ලිච්ඡවී කියන වචනේ හැදිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ නගරයේ හිටපු මේ ජනපදයේ හිටපු රාජ පරම්පරාව ලිච්ඡවී රාජ පරම්පරාව කියලා නම් කරා. ලෝක ඉතිහාසයේ පළවෙනි සමූහාණ්ඩුව බිහි කරලා තියෙන එකක් ඒක. රජවරු ඉඳලා තියෙන 7777ක්. ඒතකොට බලන්න 7777ක් කියලා කිව්වහම කොච්චර ගාණක්ද කියලා. ඉතින් ඒ අය හැමෝම එකතු වෙලා සමගියෙන් රැස් වෙනවලු සමගියෙන් සාකච්ඡා කරනවලු සමගියෙන් විසිර යනවලු. ඒ විදිහට තමයි කටයුතු කරලා තියෙන රට හදලා තියෙන්නේ. අපේ 225ට කොච්චර රණ්ඩු වෙනවද කියලා කල්පනා කරලා බලන්නකෝ. ඉතින් කෙසේ වෙතත් මේ අය ඉතාම හොඳ ආදර්ශමත් බුදුරජාණන් වහන්සේ පවා ප්‍රශංසා කරපු රාජපාලන ක්‍රමයක් පවත්වාගෙන ගිහිපු පිරිසක්. ඉතින් බුදුරජාණන් වහන්සේ විටින් විට මෙන්න මේ ලිච්ඡවීන් රජකම් කරපු විශාලා මහනුවරට වැඩම කරනවා. විශාලා මහනුවර කේන්ද්‍ර කරගෙනම මේ තුන්බිය ඇති වෙලා අන්තිමේදී රතන සූත්‍ර දේශනාව සිද්ධ කළේ තුන්බිය සමනය කියලා බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විටින් විට අවස්ථාවෝචිතව විශාලා මහනුවරට වඩිනවා. ඉතින් මෙහෙම විශාලා මහනුවරට වැඩම කරාම බුදුරජාණන් වහන්සේ වැඩිපුර වැඩ සිටින ශාලාවක් වෙන කූටාගාර ශාලා කියලා. ඒක එක්තරා විදිහකට ගත්තොත් මේ විශ්‍රාම ශාලාවක් වගේ බොහෝ දෙනා ඇවිල්ලා විවේකයෙන් මෙතන ඉන්නවා. ඉතින් මේ කූටාගාර ශාලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා ආරංචි වෙලා මහාලී කියලා ලිච්ඡවි රාජදරුවෙක් බුදුහාමුදුරු මුණ ගැහෙන්න පැමිණ. එයාගේ නම මහාලී. මේ මහාලී බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණිලා සිහිපත් කරන මෙන්න මෙහෙම කතාවක්. එදා කාලේ ඉන්දියාවේ පින්නතුණිය ඔයතු දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම හිටියා මමත් බුදු වුණා කියලා කියාගන්න ආගමික නායකයෝ කී දෙනෙක්ද? 6 දෙනෙක් හිටියා. ඒ 6 දෙනාම කිව්වේ තමන් බුදු වෙලයි කියලා. ඒ 6 දෙනාට කියන්නේ කවුරු කියලාද? ෂඩ් ශාස්ත්‍රවරු කියලා. නිගණ්ඨනාත පුත්ත පූර්ණන කස්සප පකද කච්චායන මක්ඛලී ගෝසාල අජිත කේශ කම්බල ආදී වශයෙන් පූර්ණ කසප ආදී වශයෙන් සඳහන් කරන ඒ අය ෂඩ්ශාස්ත්‍රවරු ඒ හය දෙනාම කිව්වේ මොකද්ද? එයාලා බුදු වෙලා කිය. කොයි කාලෙද කිව්වේ? හැබැයි බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා ඉන්න වෙලාවෙම කිව්වා. ඉතින් බුදුහාමුදුරුවෝ ලෝකේ ඉඳෙද්දිම තවත් කට්ටියක් බුදු වෙලාය කියලා කියනවනම් බුදුහාමුදුරුවෝ නැති කාලේ ওই ලංකාවේ මමත් බුදු වුණා කියලා කියා ගන්න එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නෝ එකට වැඩි ගණන් ගන්න දෙයක් නැහැ කලබල වෙන්න ඕනේ නැහැ ඕක ලෝකේ හැටි එදත් එහෙම වෙලා තියෙනවා ඒක අදත් ඕක වෙනවා ඒකට වැඩි කලබල වෙන්න ඕනේ නැහැ ඒවත් එක ගැටෙන්න පැටලෙන්න සම්මන්ත්‍රණ සාකච්ඡාවල් ඒව කුමන්ත්‍රණ ඒව කරන්න යන්න ඕනේ නැහැ ඒක කාලයක් තිබිලා ඕවා අතුරුදහන් වෙලා යනවා ඒවට ඕනවට වැඩි ප්‍රතිචාර ප්‍රසිද්ධිය දීම අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ෂඩ්ශාසූවරු අතරේ එක්කෙනෙක් තමයි පූර්ණ කස්සප කියලා කියන්නේ. මේ පූර්ණ කාශ්‍යපයන්ගේ විශේෂ ඉගැන්වීමක් තියනවලු. ඒ තමයි සත්වයන්ගේ පිරිසිදු වීම හා කිලිටි වීම හේතුවක් නැතිවම සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ ඉබේටම සත්වයෝ පිරිසිදු වෙනවා, ඉබේටම කිලිටි වෙනවා කියලා. මෙතනදී මේ සත්වයන්ගේ පිරිසිදු වීම කියන එක ගන්නෙ මේ කායික පිරිසිදු වීම කියන එක නෙවෙයි. ආ කායිකව නම් ඉබේට කිලිටි වුණත් ඕන කමෙන් පිරිසිදු කරගන්න වෙනවනේ නේද? නිකම්ම පිරිසිදු වෙන්නේ නැහනේ. එතකොට සාමාන්‍යයෙන් අපි දන්නේ නැතුව ඉඳෙද්දි නිකන් කොහෙට හරි හේතු වෙලා හිටියාමත් කිලිටි වෙලා යනවා. හැබැයි පිරිසිදු කරන කැමැත්තෙන් ඕන කමින් අපි මූණ හොදන්න ඕන ඕන කමින් දත් මදින්න ඕන ඕන කමින් ඇඟ හොදන්න ඕන ඕන කමින් නාන්න ඕන ඕන කමින් ඇඳුම් හොදන්න ඕන නේද? ඒ ඒ භෞතික කාය පවිත්‍රතාවය ඕන කමින් කරන්න ඕන එකක්. එතකොට මෙතනදී මේ පූර්ණ කස්සප කියන්නේ මේ පිරිසිදු වීමයි කිලිටි වීමයි දෙකම ඉබේ වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ කායික පිරිසිදුකම ගැන නෙවෙයි. එහෙනම් මොකක් ගැනද මේ කියන්නේ? මානසික පවිත්‍රතාවය. මානසික පවිත්‍රතාවය සහ අපවිත්‍රතාවය හේතුවක් නැතිවම අ හේතු අපච්චය කියලා එතන වචනේ සඳහන් කරලා තියෙනවා හේතුවක් ප්‍රත්‍යක් නැතුවම සිද්ධ වෙනවා. ඒතර හේතු ප්‍රත්‍යක් නැතුව වෙනවා කියන එකේ අදහස තමයි ඉබේ වෙනවා කියන එක. ඒතර සත්වයන් මානසිකව ඉබේ කිලිටි වෙනවා ඉබේ පිරිසිදු වෙනවා. ඒ සත්වයන්ගේ පිරිසිදු වීමට කිලිටි වීමට වෙනත් පරිබාහිර හේතුවක් බලපාන්නේ නැහැ කියන කතාව තමයි කියනවා කියන්නේ. ඉතින් මෙන්න මේ කතාව මතක් කරලා පූර්ණ කස්සප මතක් කරනවා බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ පිරිසිදු වීමට හෝ කිලිටි වීමට හේතුවක් නැහැ කියලා. තථාගතයන් වහන්සේ මේ සම්බන්ධයෙන් මොකද්ද කියන්නේ? මේ සත්වයෝ පිරිසිදු වෙන්නේ එහෙම නැත්නම් කිලිටිවන්නේ හේතුවක් නිසාද හේතුවක් ඇතිවද හේතුවක් නැතිවද කියලා මට පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. අන්න ඒ ඉල්ලීමට අනුව බුදුරජාණන් වහන්සේ මේ සත්වයෝ පිරිසිදු වෙන හැටි කිලිටි වෙන හැටි පැහැදිලි කරලා කියනවා. ඒ කියන්නේ අධ්‍යාත්මික වශයෙන්, භෞතික වශයෙන් නෙවෙයි. අධ්‍යාත්මික වශයෙන් සත්වයෝ පිරිසිදු වෙන හැටි, කිලිටි වෙන හැටි කියනවා. එහිදී බුදුරජාණන් වහන්සේ පින්වත්නි මහාලී ලිච්ඡවි රජ දරුවාට මතක් කරනවා. රූපංච හිදං මහාලී ඒකාන්ත දුක්ඛං අභවිස්ස දුක්ඛානුපතිතං දුක්ඛා වක්ඛන්තං අවක්ඛන්තං අනවක්ඛන්තං දුසුකේන නයිදන් සත්තා රූපස්මින් සාරජ්‍යය මහාලේ මේ කියන රූපයත් ඒකාන්ත දුක්ඛං අභවිස රූපේ ඒකාන්ත වශයෙන්ම දුක ඇති කරවන්නක් නම් ඒ වගේම දුක්ඛානුපතිතං දුකටම නැඹුරු වෙච්ච එකක්ම නම් දුකටම දුකම කෙලවර කර ඇති එකක් නම් අනවක්කන්තං සුකේන ඒ සැපයක් මේ රූපයේ නැත්තම් රූපයේ තියෙන දුකම විතරනම් රූපයේ සැපයක් නැත්තම් මොකද වෙන්නේ නයිදං සත්තා රූපස්මින් සාරජ්‍යය මේ ලෝකේ ඉන්න සියලු සත්වයෝ රූපේ ඇලෙන්නේ නැහැ රූපය දුක දුකක්ම නම් රූපය නිසා ලැබෙන්නේ දුකක්ම නම් එතකොට රූපයේ සැපයක් නැත්තම් සත්වයෝ රූපයේ ඇලෙන්නේ නැහැ කියලා මතක් කරනවා. එතකොට දැන් මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ මොකක් ගැනද මේ කියන්න හදන්නේ කියලා. ඒ පසුබිමත් අපි ඉස්සෙල්ලාම තේරුම් ගමුකෝ. ඒ තමයි පින්වත්නි අපිට මිනිසියෙක් විදිහට ගමු මේ මිනිසයාට හිමි උරුම ශරීරයක් තියෙනවා. ඒ ශරීරය තමයි අපි මේ දරාගෙන ඉන්නේ. මේ ශරීරයේහි තියෙන ප්‍රධාන ආයතන හයක්. අධ්‍යාත්මික ආයතන කියලා කියනවනේ ඒවට නේද? ඒ අධ්‍යාත්මික ආයතන මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. මෙන්න මේ අධ්‍යාත්මික ආයතන වලට ගෝචර වෙන අරමුණු තියෙනවා. මොනවද අරමුණු කියන්නේ? ඒ තමයි ඇහැට ගෝචර වෙන අරමුණ වෙන රූපය, කනට ගෝචර වෙන අරමුණ වෙන ශබ්දය, නහයට ගෝචර වෙන අරමුණ වෙන ගන්ධය, දිවට ගෝචර අරමුණ වෙන රසය, ශරීරයට ගෝචර වෙන අරමුණ වෙන ස්පර්ශය, සිතට ගෝචර වෙන අරමුණ වෙන සිතිවිලි. ඒව තමයි අරමුණ. ඒව බාහිර ආයතන කියලා කියනවා. මෙන්න මේ අරමුණු විදින එක, අරමුණු පරිහරණය කරන එක තමයි ජීවත් වෙනවා කියන්නේ. දැන් ඔබෙන් අහුවොත් කවුරු හරි ජීවත් වෙන මොනවද කරන්නේ? ඒක ඔබ කියයි සමහර වෙලාවට මම රස්සාවක් කරනවා සල්ලි හම්බ කරන ඔය ආදි වශයෙන්. ඒකත් හරි නැත්තේ නෑ. හැබැයි ඔය කියන වැඩෙත් මේ කියන කාරණා ඇතුළෙම තියෙනවා. ජීවත් වෙනවා කියලා කියන්නේ ගැඹුරින් කල්පනා කළොත් වෙන දෙයක් නෙවෙයි. ඇහැට පේන රූප බල බල ඉන්න එක. කනට ඇහෙන ශබ්ද අහමින් ඉන්න එක. නහයට දැනෙන ගඳ සුවඳ ආග්‍රහණය කර කර ඉන්න එක. දිවට දැනෙන රස විඳ විඳ ඉන්න එක. ශරීරයේ දැනෙන ස්පර්ශ විඳ විඳ ඉන්න එක. සිතට එන සිතුවිලි හිත හිත ඉන්න එක. සිතින් කයින් වචනින් ඔන්න ඕ ආ සඳහා ක්‍රියාත්මක වෙන එක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒ ක්‍රියාත්මක වීමේදී ඔය සල්ලි හම්බ කරන වැඩේත් අනිත් අනිත් වැඩ ඔක්කොම කරන කන බොන දේවල් ඔක්කොම කරනවා. ඒ තුල මේ ඉන්ද්‍රිය ගෝචර අරමුණු පරිහරණය කිරීම තමයි අන්තිමේදී සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය ගෝචර අරමුණු අතරේ පේනවනේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා හයක් ඒ හයත් අපිට මූලික වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන් මොකද්ද ප්‍රිය අරමුණු අප්‍රිය අරමුණු සහ මධ්‍යස්ථ අරමුණු කියලා දැන් ප්‍රිය වෙන්නේ මොනවද? ප්‍රිය වෙන්නේ ආස්වාදනීය අරමුණු. එතකොට අප්‍රිය වෙන්නේ ආස්වාදයක් නැති අරමුණු. එතකොට ආස්වාදයක් ඇත්තේද නැති නැත්තේද නැති අරමුණු ප්‍රියත්නය අප්‍රියත්නය. තවත් විදිහකින් මෙහෙම කිව්වොත් ප්‍රිය වෙන්නේ මොනවද? හොඳ අරමුණු. අප්‍රිය වෙන්නේ මොනවද? නරක අරමුණු. එතන ප්‍රියත් නැත්තේ අප්‍රියත් නැති මධ්‍යස්ත වෙන්නේ මොනවද? හොඳත් නැති නරකත් ඇති ආරම්භය. දැන් ඔබට ඇහැට රූපයක් පේනවා. ඒ පේන රූපය ඔබට ප්‍රියයි. ඒවත් ලස්සනයි. නේද? අන්න ඒ ලස්සන රූපය හමුවේ ඔබට දැනෙනවා මොකද්ද? සැපයක් සුවයක් දැනෙනවා දැන් සමහරු කියන්නේ මගේ ඇස් දෙක පින් කරලා තියෙනවා මේ වගේ දේවල් දකින්න ඔය ආදිවාසීන් කියන්නේ නේද? ඒ වගේම ඔබට පේනවා ඇහැට රූපයක් ඒ රූපේ කැතයි. ඒ රූපයට ඔබ අමනාපයි. එතකොට කැත අමනාප රූපයක් දැක්කොත් ඔබට ඇති වෙන්නේ මොකද්ද? දුක. නේද? එතකොට තවත් රූපයක් ඔබ දකිනවා ඇහෙන් ලස්සනක් නැති කැතක් නැති මධ්‍යස්ථ ඒ තුල ඔබට ඇති වෙන මොකද? ඔබට දුකක් ඇති වෙන්නෙත් නැහැ, සපක් ඇති වෙන්නෙත් නැහැ. නේද? මධ්‍යස්ත හැඟීමක් ඇති වෙනවා. අන්න ඒ විදිහට මේ ලෝකයේ සත්වයෝ මිනිස්සු සැප විඳින්නේ දුක් විඳින්නේ මොනවා මුල් කරගෙනද? අරමුණු මුල් කරගෙන. නේද? දැන් අපි සැප විඳිනවා කියලා ගොඩක් වෙලාට හිතන්නේ මේ සල්ලි තියෙන එකට ලොකු ගයක් හදාගෙන ඉන්න එකට ඒ වාගේම හොඳ කාර් එකක් වාහනය තියාගෙන ඉන්න එකට ඒවටනේ සැප විඳිනවා කියලා කියන්නේ. හැබැයි හරියට බැලුවොත් ඉතින් ඒ සල්ලි තියෙන කෙනා මොකද කරන්නේ? සැප පිණිස කරන්නේ ඔය ඇහැ කනනාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රයන් පිනවන්නට අවශ්‍ය කරන හොඳ ආරමුණු ටික ගොඩ ගහ ගන්නවා. වැඩි කර ගන්නවා. ඒක තමයි කරන්නේ. හැබැයි සමහර අය ඉන්නවා කොච්චර සල්ලි තිබ්බත් ඒ අයට ඇහැ පිනවන රූප දකින්නට පිනක් නැහැ. සල්ලි තියෙන බව ඇත්තයි. හැබැයි ඇහැට පේන්නේම හැමතිස්සෙම අප්‍රියමනාප රූප. එහෙමයක් ඉන්නවා. ඒ වගේම සල්ලි තියෙන බව ඇත්තයි. කනට ඇහෙන්නේම හැමතිස්සෙම අප්‍රියමනාප ශබ්ද. නේද? කොච්චර සල්ලි තිබුණත් හරියට රහට කන්නේ නැති කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. කඩෙන් කන කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. නේද? ආ ගෙදර උයාගෙන කන කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. එහෙම නැතුව ගෙදර උයාගෙන කන්නේ නැතුව කඩෙන් කන කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. දැන් පිට රටවල් වල ගියාම ගොඩක් අය හිතනෝනේ පිට රටවල් නම් හරි සැපයි කියලා. සැපක් තියෙනවා නැත්තේ නෑ හොඳට ෆ්‍රෙෂ් ভেජිටබල්ස් ෆ්‍රෙෂ් ෆෘට්ස් ඔක්කොම තියෙනවා. නැවුම් නැවුම් ලවලු නැවුම් පළතුරු නැවුම් කෑම බීම තියෙනවා. හැබැයි නැවුම් කෑම කීයෙන් කී වෙලාවකටද කන්නේ කියලා බලන්න. නේද? ගොඩක් අය ඉතින් පිටරට ගියත් ලංකාවේ තාලෙට උයාගෙන කන්න කැමති ඉන්නේ. ඔය උයන කෑම කීසරයක් රත් කරනවද කියලා බලන්න. ෆ්‍රිජ් එකේ දාලා ඉවර වෙලා ෆ්‍රීස් කරලා ඉවර වෙලා ඊට පස්සේ චුට්ට චුට්ට අරගෙන ඉවර වෙලා මයික්‍රොවේව් එකේ දාලා රත් කර කර කනවද කියලා බලන්න. ඒ කන කෑමේ අලුතෙන්ම හදාගෙන කන කෑමේ පැහැදිලි වෙනසක් තියෙනවා කියලා ඔබ ඒකාන්තයෙන් පිළිගන්න වෙනවනේ. නේද? සමහරුන්ට එහෙම සැප තිබුණා. සල්ලි තිබුණත් අර ප්‍රිය සැපේ නැහැ සමහරට. ප්‍රියමනාප රස නැහැ. සල්ලි තිබුණාට ප්‍රියමනාප ස්පර්ශ නැහැ. කටුක ස්පර්ශ විඳින්නේ ගොඩක් වෙලාට. ඒ ඔක්කොම සමහර සල්ලි තියෙන නිසා ප්‍රියමනාප රූපක් තියෙනවා, ප්‍රියමනාප ශබ්දක් තියෙනවා, ප්‍රියමනාප සුවඳක් තියෙනවා ප්‍රියමනාප රසක් තියෙනවා ප්‍රියමනාප ස්පර්ශයක් තියෙනවා. හැබැයි ප්‍රියමනාප සිතුවිලි නැහැ. එහෙම අය කොච්චර ඉන්නවද? නේද? සල්ලි තිබෙන ගොඩක් අයට සතුට නැහැනේ. සැනසෙල්ල නැහැ. ඒ මොකද ඒ ඇත්තන් මනසින් ලත වෙනවා පීඩාවටපත් වෙන. එහෙම අයත් අපේ සමාජයේ ඉන්නවා. ඉතින් ඒ නිසා අපි ඒක හොඳින් තේරුම් ගන්න ඕන. කෙසේ වෙතත් පින්වත්නි ජීවත් වෙනවයි කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. මෙන්න මේ කියන ඉන්ද්‍රිය ගෝචර අරමුණු පරිහරණය කර කර ඉන්න එක. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ඇහැට පේන රූපය ඒකාන්ත දුකක් නෙවෙයි. ඒ රූපය ඒකාන්තම දුකක් නෙවෙයි. එතකොට ඒක ඒකාන්ත දුකක් නම් සැපක් ඒ රූපයේ නැත්තම් සත්වයෝ ඒ රූපය ඇලෙන්නේ නැහැ කියලා කියනවා. දැන් බලන්න අපි උනත් රූපයක් දැක්කහම සමහර වෙලාවට අපිට ආසාවක් ඇති වෙනවනේ. දැන් ඇයි රූපේ අපිට ආසාවක් ඇති වෙන්නේ? අපි ඒ රූපේ කිසියම් බින්දනයක් ලබනවා. නේද? ඒ රූපය අපි සැපයක්සේ දකිනවා. එතකොට සමහරට ඒක වෙන කෙනෙක් සැපයක් විදිහට දකින්න නැතිව වෙන්න පුළුවන්. නමුත් අපි ඒ රූපයේ සැපයයි කියලා හිතනවා. එහෙම සැපයයි කියලා හිතලා සැපවන්ත රූපයක් දැක්කහම ප්‍රියමනාප රූපයක් දැක්කහම අන්න ඒ රූපයේ ඇලෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යස්මාචකෝ මහාලී රූපං සුඛං සුඛානුපතිතං සුඛාවක්කන්තං අනවක්කන්තං දුක්ඛේන. යම් හේතුවකින් ඒ රූපය කියලා කියන්නේ ඒකාන්ත සැපයක්. අයි දුකක් ගෑවිලාවක් නෑ රූපේ. එහෙමනම් තස්මා සත්තා රූපස්මින් සාරජ්ජන්ති අන්න එතකොට රූපයේ තියෙන ඒකාන්ත සැපයක් නම් එතකොට මොකද කරන්නේ දුකක් රූපයේහි නැත්තම් එහෙම අර ඒකාන්ත සැපයේ තියෙන රූපේ ඇලෙනවා. එතකොට රූපය කියලා කියන්නේ අපි තේරුම් ගන්න ඕන සැපයි දුකයි දෙකම තියෙන එකක් කියන එකයි මේකේ අදහස් කරන්නේ. රූපය කියන්නේ ඒකාන්ත දුකකුත් නෙවෙයි. රූපය කියන්නේ ඒකාන්ත සැපකුත් නෙවෙයි. ඉතින් ඒකාන්ත දුකක් තියෙනවා නම් රූපයේ සත්වයේ රූපය ඇලෙන්නේ නැහැ. එතකොට රූපයේ සැපක් තියෙන නිසා සත්වය මොකද කරන්නේ? දුකෙන් ඈත් වෙලා තියෙන වෙලාවට සැප සැප තියෙන වෙලාවට අනේ සැපවත් රූපය ඇලෙනවා. බලන්න බොහොම පැහැදිලි ඉගැන්වීමක් නෙමේක. ඒතර රූපය දිහා බලන්න ඕන ආකාරය මේ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ අනිත්‍ය දර්ශනය වටහා ගන්න තියෙන ඊටාම හොඳ තැනක් මේක. හොඳ පොයින්ට් එකක්. නේද? දැන් ගොඩාක් වෙලාවට බොහෝ දෙනා කියන්නේ කුමක්ද? අනිත්‍ය දකින්න, අසුභය දකින්න කී කිය අනිත්‍ය දකින්නකොට මේ දුකම දකින්න විදිහටනේ පෙන්වන්නේ. නෑ අනිත්‍ය දකින්න කෙනා සැපත් දකින්නවා දුකත් දකින්නවා කියන එක තමයි මෙතෙන්දී ඉස්මතු කරන්නේ. අනිත්‍ය කියන ලක්ෂණය තුල සැපක් තියෙනවා දුකක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන. ලස්සනක් තියෙනවා කැතක් තියෙනවා. අනිත්‍ය තුල ලස්සනක් තියෙනවා කැතක් තියෙනවා. එතකොට ලස්සන තියෙන හිඳ සත්වයෝ ඒකේ මොකද කරන්නේ? ඇලෙනවා. නේද? රූපේ ලස්සන තියෙන හිඳ සත්වය ඇලෙනවා. එතකොට යම් කිසි වෙලාවක ඒ රූපය කැත බවට පත් වෙනවා නම් අන්න ඒක ඇලෙන්නේ නැතුව ඉන්නවා. එතකොට ලස්සන අපේක්ෂාවෙන් ඉන්න වෙලාවක රූපේ කැත වුණොත් අන්න ඒ රූපේ ගැටෙනවා. එතකොට මේ රූපයේ තියෙන යථාර්ථය හරියට දන්නේ නැතිකම නිසා තමයි සත්වයෝ එක්ක රූපය ඇලෙන්නේ එක්ක රූපය ගැටෙන්නේ. එතකොට ඇලීම කියන්නේ ලෝභය, ගැටීම කියන්නේ ද්වේෂය. ඉතින් ඇලීම් ගැටීම් කියන දෙක හේවත් ලෝභ ද්වේෂය ඇති වුණාම මොකද වෙන්නේ? ඒවා අකුසල මූල. අන්න ලෝභ ද්වේෂ මෝහ අකුසල සිටිවිලි හිතේ ඇති වුණා මොකද වෙන්නේ? හිත කිලිටි වෙනවා. ඉතින් හිත කිලිටි උනේ නිකම්මද? නෑ. රූපයක් මුල් කරගෙන. ඒ රූපය මුල් කරගෙන රූපයේ තියෙන ආස්වාදනීය පැත්ත දැකලා ඇලුනා ඒ වාගේ මේකේ දුක්ඛ පැත්ත දැකලා ගැටෙනවා එතකොට අන්නේ ඇලීම ගැටීම දෙක නිසා කෙලෙස් අවශ්‍යගෙන හිත කිලිට කරගන්න. ඒකනේ වෙන්නේ. ඒ නිසා මේ ඇලීම් ගැටීම් දෙක ඇති වෙන්නේ කොහොමද කියන එක අපි තේරුම් ගන්න ඕන. හරියට බැලුවොත් ඇලෙන්නේ ගැටෙන්නේ මුලාව නිසානේ. ඇලීමක් ගැටීමක් දෙකම ඇති වෙන්නේ මොකක් නිසා? ලෝභය කියන ඇලීමයි ද්වේෂය කියන ගැටීම ඇති වෙන්නේ මෝහය කියන මුලාව නිසා. නේද? ඒ නිසා මොකද කරන්න ඕන? නොඇලී ඉන්න නම් නොගැටී ඉන්න නම් මොකද කරන්න ඕන? මුලා නොවි ඉන්න ඕන. මුලා නොවි ඉන්න නම් අර අරමුණේ යථාර්ථය ඇත්ත ඇති හැටියෙන් දැකීම තේරුම් ගන්න ඕන. ඇත්ත ඇතිහින් දක් ඇති හැටියෙන් දකින්න ඕන. එතකොට දැන් අරමුණ මොකද රූපය? ඒතර රූපය ඇත්ත මොකද්ද? රූපේ ඇත්ත තමයි වේලාවකට ලස්සනයි වේලාවකට කැපයි. ඇයි වේලාවකට ලස්සනයි කියන්නේ? වේලාවකට ලස්සනයි කියන්නේ අනිත් වේලාවට කැතයි කියන එකයි. වේලාවකට කැතයි කියන්නේ වේලාවකට කැතයි කියන්නේ අනිත් වේලාවට ලස්සනයි කියන එක. ඒ කියන්නේ මොකද්ද? ලස්සන කැත වෙනවා, කැත ලස්සන වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි හැටි. නේද? ඒ රූපේ හැටි. අනේ හැටි දැනගත්තනම් ලස්සන වෙලාවට ඇලෙන්න යන්නෙත් නැහැ. කැත වෙලාවට ගැටෙන්න යන්නෙත් නැහැ. ඇලෙන්න යන්නෙත් නැති තැන රාගය නැහැ, ගැටෙන්න යන්නේ නැති තැන ද්වේෂය නැහැ. රාග ද්වේෂ මෝහ හිතේ නැත්තම් හිත කිලිටි නැහැ. කිලිටි නැත්තම් එතන තියෙන්නේ පිරිසිදුකම. ඒ පිරිසිදුකම තේරුම් ඇති කරගන්න අර රූපය පිළිබඳව ඊටාම හොඳින් තේරුම් ගත්තෝ. ඒ නිසා මේ ලෝකේ තියෙන රූපවල යථා ස්වභාවය දකින්න. රූප කියලා කියන්නේ ඒකාන්ත වශයෙන්ම කැතේවම නෙවෙයි. ලස්සනේවමත් නෙවෙයි. රූපයේ හැටි තමයි කැතේවා තියෙනවා ලස්සනේව තියෙනවා. එතකොට එකම රූපය එක්කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන් තව කෙනෙකුට කැත වෙන්න. ඒකේ දකින්න ස්වභාවය අනුව. එතකොට ඕනම කෙනෙක් රූපයෙහි ආස්වාදය දැක්කොත් ඒ රූපය ඇලෙනවා ආදීනවය දැක්කොත් ඒකේ ගැටෙනවා ගොඩක් වෙලාවට ඒ දුක්ඛ පැත්ත දැක්කොත් රූපේ ගැටෙනවා ඉතින් ඒ නිසා දකින්න ඕන මොකද්ද මේ දෙකම එක විදිහකට පවතින්නේ නැහැ දැන් ආස්වාදය විතරයි කියලා හිතලා ආස්වාදය වෙනස් වෙන්නේ නැහැ කියලා හිතුවොත් තමයි ආස්වාදය ඇලෙන්නේ එහෙම නැත්නම් දුක ආදීනවය විතරයි ආදීනවය වෙනස් වෙන්නේ නැහැ මේ දුක වෙනස් වෙන්නේ නැහැ කියලා හිතුවොත් තමයි දුකේ ගැටෙන්නේ හැබැයි දුකක් තියෙන බව ඇත්තයි ඒ දුකත් අනිත්‍යයි සැපක් තියෙන බව ඇත්තයි ඒ සැපත් සදාතනික නැහැ අනිත්‍යයි කියලා තේරුම් ගත්තනම් සැපේ ඇලෙන්නෙත් නැහැ දුකේ ගැටෙන්නෙත් නැහැ එතකොට එයා ඒ දේ යථාර්ථවාදී හොඳට දකිනවා. ඒ නිසා මම ගොඩක් වෙලාවට බනට මතක් කරන්නේ අනිත්‍ය දකින්නවා කියන්නේ අසුභය දකින්න එකමම නෙවෙයි. දෙපැත්තම තේරුම් ගැනීමයි මේ බුදුරජාණන් වහන්සේ මේදී පැහැදිලි කරන්නේ ඒ ඒ කාරණාව. ඕනෑම දෙයක අනිත්‍ය දකින්නකොට දෙපැත්තක් දකින්න ඔබ පුරුදු වෙන්න ඕන. ලස්සනයි කියලා හිතන දේවල් වල ලස්සන වගේම කැතේ පැත්තකුත් තියෙනවා. කැත වගේම ලස්සන පැත්තකුත් තියෙනවා. දැන් බලන්න හොඳට තිබිච්ච තියෙන කාගේ හරි කකුලක් තුවාල වෙනවා. තුවාල වෙච්ච කකුල දිහා බැලුවාම අපි කියනවා මොකද්ද? හොඳට තිබිච්ච කකුල තුවාල වෙනකොට ඔන්න අපි එතන කියනවා අනිත්‍යයි. එතන එක්තරා විදිහක අසුබයක් නේ උනේ හොඳට තිබුණ ලස්සනට තිබුණ කකුලේ තුවාලයක් ආවා අසුබයට හැරුණා ලස්සන කැත වුණා කකුල නේද ඊට පස්සේ දැන් ওই කකුලට බෙහෙත් දාලා ඉවර වෙලා හොඳ කරනවා මොකද හොඳ කරන්නේ තුවාලේ ඒතර තුවාලේ හොඳ කිරීම තුල අර අසුභය ආපහු වෙනස් වෙනවා නේද එතකොට අසුභය වෙනස් වෙනවා කියන්නේ ඒක ඒක හොඳ පැත්තට හැරෙනවා කියන. තුවාලේ හොඳ වෙනවා කියන්නේම සුවාතට හැරෙනවා කියන එක. එතකොට අන්න අනිත්‍ය කියලා කියන්නේ ලස්සන දේ කැත වෙන එක විතරක් නෙවෙයි. නේද? කැත දේවල් ලස්සන වෙන එකත් අනිත්‍යයටම ආවේනික ස්වභාවයක්. හැබැයි ඒවා සදාතනික නෑ. මේ ඒවා පෙරලෙනවා නිතරම. හොඳ පැත්තට පෙරලෙනවා නරක පැත්තට පෙරලෙනවා. මොහොතක් පාසා ඇති වෙල නැති වෙල යනවා වෙනස් වෙල යනවා මෙන්න මේක තේරුම් ගත්තේ නැති වුණොත් හොඳ පැත්තට පෙරලිච්ච ගමම ඉක්මනින්ම අල්ල ගන්නවා උපාදානයක තණ්හා උපාදානෙන් බැඳෙනවා නරක පැත්තට පෙරලිච්ච ගමන්ම අන්න ගැටෙනවා ඇයි මේක නිතර පෙරලෙන බව තේරුම් ගත්තේ නැතිකම මෝහය මෝඩකම මුලාව නිසා ඉතින් කවුරු හරි කෙනෙක් මේක හොඳට පෙරලෙන දෙයක් වෙනස් වෙන දෙයක් කියලා දැක්කනම් තේරුම් ගත්තනම් එයා අනවශ්‍ය විදිහට ඒවයි බැඳෙන්න යන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මහාලීට කියනවා යස්මාචකෝ මහාලී රූපං සුඛං සුඛානුපතිතං සුඛාවක්ඛන්තං අනවක්ඛන්තං දුක්ඛේන. යම් වෙලාවක රූපය සැපටම නැඹුරු වෙලා තියෙනවා. දුකෙන් ඈත් වෙලා තියෙනවා. අන්න එහෙම සපුවත් වෙලා තියෙනකොට රූපේ ඒ කියන්නේ රූපය වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන අර සපවන්ත විදිහටම රූපය තියෙනවා කියලා හිතාගෙන කවුරු හරි කෙනෙක් කටයුතු කළොත් තස්මා සද්දා රූපස්මින් සාරජ්ජන්ති අන්නේ වෙලාවේදී අර රූපය හොඳ පැත්තට පෙරලිලා තියෙන වෙලාවේදී සත්වයෝ රූපයෙහි ඇලෙනවා රූපස්මින් සාරජ්ජන්ති ඒ රූපය ඇලෙනවා සාරාගා සංයුජ්ජන්තේ ඇලිලා බැඳෙනවා සංයෝජනයටපත් වෙනවා කියන එක තමයි මෙතන සංයුජ්ජන්තේ සංයෝගා සංකිලිස්සන්ත යන බැඳුන ගමම්ම මොකද වෙන්නේ කෙලෙස් ඇවිස්සෙනවා සංකිලිස්සන්ත කියලා කියන්නේ හිත කිලිටි කරගන්නවා එතකොට බැඳිලා ඇලිලා බැඳිලා හිත කෙලසා ගැනීම වෙනවා ඒ කියන්නේ රාග ద్వේෂ මෝහ උසගත වෙනවා එතකොට අයම්පිකෝ මහාලී හේතු අයං පච්චයෝ සත්තානං සංකිලේසාය මෙන්න මේක තමයි මහාලී සත්වයන්ගේ කිලිටි වීමට හේතුව මොකද්ද වෙන දෙයක් නෙවෙයි අරමුණ අයෝනිසෝ මානසිකාරයෙන් පරිහරණය කරන එක ඒවං සහේතු සප්පච්චයා සත්තා සංකිලිසන්තේ එතකොට සත්වයෝ අධ්‍යාත්මික වශයෙන් කිලිටි වෙන්නේ ඉබේ නෙවෙයි හේතුවක් ඇතිවමයි ඒ හේතුව වෙන මොකක්වත් නෙවෙයි අයෝනිසෝ මනසිකාරයෙන් අරමුණු පරිහරණය කිරීමමයි ඒ පරිහරණය කරන අරමුණ පිළිබඳව එහි ඇතිවන ක්‍රියාදාමය පිළිබඳව යථාර්ථවාදීව නොදක්නා ගතිය නිසයි මේ කිලිටි වීමට නැඹුරු වෙන්නේ අන්න ඒකයි වෙන්නේ දැන් අපි රූපය ගැන පැත්තකින් තියමුකෝ. ශබ්දය ගැන හම් කන අපිට කනක් තියෙනවා මේ කනට ශබ්දයක් ඇහෙනවා. එතකොට මේ ශබ්දය මිහිරි ශබ්දයක් වෙන්න පුළුවන් අමිහිරි ශබ්දයක් වෙන්න පුළුවන්. එතකොට දැන් මේ ශබ්දය ඒකාන්ත වශයෙන්ම දුකක් නම් ශබ්දය කියන එක සමස්තයක් විදිහට ගත්තොත් සබ්දය දුක කියලා සම්මුතියක් දුන්නනම් කවදාවත් සත්වයෝ ශබ්දයේ ඇලෙයිද? නෑ දුකේ මොකටද ඇලෙන්නේ? කවුරුවත් දුකේ ඇලෙන්නේ නෑ. එතකොට අපි අහලා තියෙනවද සත්වයේ ශබ්දයේ ඇලෙනවා කියලා? අපෝන තරම් අහලා තියෙනවා. අපි විතරක් නෙවෙයි මහා සත්වයොත් ශබ්දේ වල ඇලෙනවා කියලා කියනවනේ. කවුද? මේ ඔය සමහර අලි එහෙම අල්ල ගන්න ඕන වුණාම කැලෑවල ඉන්න නේද? අලින්ට වීණා වාදනය කරනවා කියනවනේ. ඒ වීණා වාදනයට ආකර්ෂණය වෙලා අලි එළියට එනවා කියනවනේ කැලෑවේ. ආ වීණා වාදනය කරන්න වැඩි තවත් දෙයක් කරනවා. ඒ මොකද්ද? අලි ඉන්න කැලෑවක් ගාවට ගිහිල්ලා ඇතින් යන්න ගෙදරි ගන්න සලස්සනවා. එතකොට මොකද වෙන්නේ? අර කැලේ ඉන්න ඇතින් අලි ටික ඇතින් හොයාගෙන ශබ්දය මුල් කරගෙන පස්සෙන් එනවා. නේද? දැන් ඔය විදිහට කැලේ ඉන්න ali නෙවෙයි ගමේ ඉන්න අලිත් රැවටිලා ඇතිනේ සද්දවලට <laughs> නේද? එක එක්කෙනාගේ කටහඬවල් වලට මුලා වෙලා නැද්ද බලන්න. හ්ම් එක එක්කෙනාගේ රූපවලට මුලා වෙලා නැද්ද බලන්න. එක එක්කෙනා උයලා දීපු කෑමවලට රැවටිලා නැද්ද බලන්න මේ වෙනකොට. අනේ මේ අතින් උයාගෙන කන්න ලැබිච්ච ගප්පිනා කියලා වාසනාවක් කියලා රැවටිලා නැද්ද කියලා බලන්න. නේද? එක එක්කෙනාගේ සුවඳවලට රැවටිලා නැද්ද බලන්න. ඉතින් ওই සුවඳ ගහගෙන යන්නේ ඉතින් රවට්ටන්නනේ. තවත් ඉදිකින් බලනවනම් නේද? ඇයි ඉතින් ස්වභාවය මොකද්ද මේ ශරීරයේ ගඳ? නේද? එතකොට ඒ ගඳ වහගන්න තමයි සුවඳ ගහන්නේ. සාමාන්‍ය කතාව ඒකයි. අර ලෝවැඩ සංග්‍රහයේ තියෙන කවියක් ගඳට වේද ඇඟ සුවඳ කරන්නේ. ඇඟ සුවඳ කරන්නේ මොකක් නිසාද? මේ ශරීරය ස්වභාවයෙන්ම සුවඳ නම් ආයි අමුතු සුවඳක් ගහන්න ඕනද නෑ ගඳයි ගඳ හින්දු සුවඳ ගන්නවා සමහරව ඉන්නවා ළඟින් යන්න බෑ සුවඳයි වැඩි වැඩියෙන් සුවඳ ගහනවා ඒකේ අදහස මොකද එයා ළඟ ළඟින් යන්න බෑ ගඳයි කියන එක වැඩි වැඩියෙන් ගඳයි කියන එක සුවඳ නැත්තම් ඉතින් කෙසේ වෙතත් ඒ සුවඳ හින්දා ආකර්ෂණීය වෙච්ච අය නැද්ද අමාරු වෙටිච්ච අය නැද්ද ඉන්නවා දැන් මේ ඇතාගේ කතාවෙන් මම මේ මේ කරුණ ටික කිව්වේ. ඉතින් අර විදිහට ශබ්දයට ආකර්ෂණය වෙනවා. එතකොට ඒ ශබ්දය හොඳ විදිහට ගත්තාම අන්න ඒ හොඳ ශබ්දයේ ඇලෙනවා. ඒතර ශබ්දය කියලා කියන්නේ ඒකාන්ත දුකක් නෙවෙයි. ශබ්දේ තියෙන හොඳ පැත්තකුත් තියෙනවා. ඒතර මේ හොඳ පැත්තේ ශබ්දයේ සාමාන්‍ය සත්වය මොකද කරන්නේ? සාරජ්ජෙය්‍යු මේ ශබ්දේ ඇලෙනවා. ඇලුනහම ඇලිච්ච ශබ්දේ බැඳෙනවා. ඒක මගේ කරගන්නවා. උපාදානය කරගන්නවා. ආ සාරාග සංයුජ්ජන්ති කියන්නේ ඒකයි. ශබ්දයත් ඒ වගේම මනසත් එක්ක අරක බන්ධනය කරලා දානවා. සංයෝජනයක් ඇති කරගන්නවා. ඊට පස්සේ සංයෝගා සංකිලිස්සන්ත යන්නේ එහෙම බැඳිච්ච ගමම්ම මොකද වෙන්නේ හිතේ රාගය ඇති වෙනවා, ద్వේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා, කිලිටි වෙනවා. ඒතර දැන් මේ සුබ පැත්තෙන් බැඳීම ඇති කරගත්තා. ඒ නිසා රාගය ඇති වුණා. බැඳීම ඇති කරගන්නේ සුබ පැත්තෙන්ම විතරකුත් නෙවෙයි. අන්න ඒකත් අපි තේරුම් ගන්න. ඒ කියන්නේ අපිට බැඳීම් ඇති වෙන්නේ ලස්සන රූපවලදී විතරක් නෙවෙයි. බැඳෙනවා කියන්නේ අල්ලගන්නවා කියන එකනේ. නේද? සංයෝගයටපත් වෙනවා කියලා කියන්නේ අල්ලා ගන්නවා කියන එක. ඒතර මේ අල්ලා ගන්නවා කියලා කියන්නේ හොඳ දේවල් විතරක් නෙවෙයි. දැන් අපි මනසින් අල්ලගෙන ඉන්නේ ලස්සන රූපම් විතරද? නෑ කැත රූපත් අල්ලගෙන ඉන්නවා. නේද? ඊට පස්සේ ලස්සන ශබ්ද විතරද අපි අල්ලගෙන ඉන්නේ? කොච්චර බැනුම් එහෙම අල්ලගෙන මතක තියාගෙන ඉන්නවද දහපුවා? නේ? ඊළඟට නහයට දැනිච්ච සුවඳ විතරද අපි මතක තියාගෙන ඉන්නේ. නෑනේ. ගඳත් ඕන තරම් අල්ලගෙන ඉන්නේ. එතකොට දැන් හොඳ දේවල් හොඳ පැත්තේ ඒවා අල්ලා ගැනීම තුල රාගය ඇති වෙනවා. රාගයෙන් බැඳෙනවා. නේද? නරක දේවල් අල්ලා ගැනීම තුල මොකද වෙන්නේ? ද්වේෂයෙන් බැඳෙනවා. එතකොට මේ දෙකේ මේ විදිහට හොඳ නරක කියලා අරමුණු වල බැඳෙන්නේ මොකක් නිසාද? මේ අරමුණ අන්න අර විදිහට නිට්ටයත්වයෙන් ගන්න හින්දා. මොකද්ද නිට්ටයත්වයේ එක්කෝ ලස්සනයි එක්කෝ කැතයි කියලා නිට්ටයත්වයෙන් ගන්න. හා එතකොට ඒ කැත එක වෙනස් වෙන්නේ ඒක ඒ විදිහටම තියෙනවා කියලා හිතියොත් ඔන්න පටිඝ හැටි වෙනවා. ඒ ලස්සන එක වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම තියෙනවා කියලා හිතුවොත් ඔන්න රාගය ඇති වෙනවා. කවුරු හරි කෙනෙක් ලස්සන එක කැත වෙනවා කැත එක ලස්සන වෙනවා එය මට පාලනය කරන්න බෑ කියලා නුවණින් දැක්කොත් අන්න ඒ තුල රාගය ඇති කරගන්නෙත් නෑ ද්වේෂය ඇති කරගන්නෙත් ඒතර අරමුණ මුල් කරගෙන රාගය ඇති වෙන්නෙත් නැත්නම් ද්වේෂය ඇති වෙන්නෙත් නැත්නම් හිත තුල ඒ හිත සංකිලිසන්ත තත්ත්වයටපත් වෙන්නේ නැහැ කියන්නේ කෙලෙසින් නැහැ නේද ඇයි රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නරක සිතිවිලි නැති හිත පිරිසිදු හිත. නරක සිතිවිලි තියෙනකොට තමයි හිත අපිරිසිදු වෙන්නේ. ඒතර දැන් කවුද මෙන්න මේ විදිහට මේ අරමුණු වල බැඳෙන්නේ? කවුද අරමුණු වල මේ විදිහට බැඳිලා ඇලෙන්නේ? බැඳිලා ගැටෙන්නේ? වෙන කවුරුත් නෙවෙයි අපිම තමයි. නේද? අපේ ඇහැට පේන රූපවල ඒ රූප හොඳ ඒවයි නම් සැපවත් ඒවයි නම් ඒවයි ඇලෙන ඒ රූප දුක් ඇති කරන රූප නම් ඒවයි ගැටෙන ස්වභාවයට යන්නේ අපිම තමයි. මොකක් නිසාද? මේ රූපේ අනිත්‍යතාවය වෙනස් වීම හරියට දන්නේ නැති නිසා. අනේ වෙනස් වීම හරියට තේරුම් ගන්නේ නැතුව මේ මේ යථාර්ථය වටහා ගන්නේ නැතුව අරමුණු පරිහරණය කරන එකට තමයි අයෝනිසෝ මනසිකාරයෙන් අරමුණු පරිහරණය කරනවා කියන්නේ. මේ වෙනස හරියට හොඳට තේරුම් අරගෙන අර රූප බලනවා නම්, ශබ්ද අහනවා නම්, ගන සෝදාග්‍රහණය කරනවා නම්, අරමුණු පරිහරණය කරනවා නම් අන්න ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් අරමුණු පරිහරණය කරනවා. යෝනිසෝ මනසිකාරයෙන් අරමුණු පරිහරණය කරන කෙනෙකුගේ හිත තුළ අකුසල් සිටිවිලි උපදින්න තියෙන ඊඩ අවකාශ නැහැ. එයාගේ හිතේ අකුසල් සිටිවිලි පහළ වෙන්නේ නැහැ. ඒතර අකුසල් සිටිවිලි පහළ වෙන්නේ නැත්නම් යම් හිතක ඒ හිත පිරිසිදුයි. එතකොට අපි අරමුණු පරිහරණය කරන ස්වභාවය අනුව තමයි හිතේ පිරිසිදුකම හරි අපිරිසිදුකම හරි තීරණය වෙන්නේ. එහෙම නැතුව අරමුණේ ස්වභාවය අනුව නෙවෙයි. අරමුණට අරමුණ අනුව අපි ඒක පරිහරණය කරන ස්වභාවය අනුව මෙන්න මේ රූපය රාග රූපයක් මේ රූපය ද්වේෂ රූපයක් කියලා ඒවට නම් දෙන්න බෑ මේ අහවල් රූපය රාග රූපයක් අහවල් රූපය ද්වේෂ රූපයක් අහවල් රූපය මෝහ රූපයක් ආදී වශයෙන් එහෙම ඒ අරමුණු වලට කෙලස් දාන්න බෑ ඒක පරිහරණය කරන පුද්ගලයාගේ ස්වභාවය මත තමයි ඒකේ කෙලෙස් ඇවිස්සෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. දැන් බලන්න කෙනෙකුට ලස්සන රූපයක් දැක්කහම රාගයක් ඇති වෙන්න පුළුවන්. තව එක්කෙනෙක් ලස්සන රූපය දැකලා ඉවර වෙලා ඒ රූපය කර්මස්ථානයක් බවට පත් කරගෙන නිවන් දකින්න පුළුවන්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අර රූපනන්දාවට රූපය ගැන පැහැදිලි කරද්දී ඇට සැකිල්ලද ඉස්සෙල්ලම පෙන්වන්නේ. නෑනේ. ලස්සන රූපයක් පෙන්වනවා. ඒ ලස්සන රූපය අනුක්‍රමයෙන් අනුක්‍රමයෙන් වෙනස් වෙන යන හැටි පෙන්වනවා. නේද? අන්න ඒ විදිහටයි කලේ. එතකොට සමහර කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ රූපය දැක්කොත් දැන් ඔබ කෙනෙක්ගෙන් ඇහුවොත් මම බුදුරජාණන් වහන්සේගේ රූපය දැක්කොත් කෙනෙකුට මොකක්ද ඇති වෙන්නේ කියලා ගොඩක් අය කියන්නේ ශ්‍රද්ධාවක් ඇති වෙන හැම කියලා. ශ්‍රද්ධාව ඇති වෙයි ශ්‍රද්ධාව තියෙන අයට. නේද? පැහැදීමක් තියෙන අයට ශ්‍රද්ධාව ඇති වෙයි. ඔබ හිතනවද බුදුහාමුදුරුවෝ දැකපු හැමෝගෙම හිතේ ප්‍රසාදය ඇති වෙලා තියෙනවද කියලා? නෑ බුදුහාමුදුරුවන්ව කී දෙනෙක් ප්‍රතික්ෂේප කරලා තියෙනවද බලන්න. නේද? ගෙදරකට වැඩියාම පින්ඳ පාතිනොදී මගහැරලා ගිහලා හැංගිලා ඉඳලා තියෙනවද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ දැක්කාම කී දෙනෙක් බැනගෙන ඇවිල්ලා තියෙනවද බලන්න. අක්‍රෝෂ පරිබ්‍රාජකයා වගේ නේ කී දෙනෙක් හිරිහැර කරන්න ආවද කියලා බලන්න. ඒතකොට දැන් අපි දැක්ක අපි ගහ හිතන්නේ බුද්ධ බුදුරුවක් දැක්කාම බුද්ධානුස්සතිය වඩන්න පුළුවන් කුසල් පහල කරගන්න පුළුවන් අනේ හිත නිවෙනවා හිත සැනහෙනවා මොනෝ තරම් වාසනාවක්ද එහෙම කියලා. නෑ එහෙනම් මේකෙන් අපි තේරුම් ගන්න ඕන රාගය තියෙන්නේ රූපයේ නෙවෙයි. විරාගය තියෙන්නේ රූපයේ නෙවෙයි. ඒ රූපය අනුව රූපය දිහා බලාගෙන ඒ කල්පනා කරන මානසිකාර කරන පුද්ගලයාගේ ස්වභාවය අනුව තමයි ඒ රූපෙන් රාගය ඇති වෙනවද ද්වේෂය ඇති වෙනවද ආදි වශයෙන් හිතෙන. කෙනෙකුට බුදුහාමුදුරන්ගේ රූපය දැකලා රාගය ඇති කරගන්නත් පුළුවන්. කෙනෙකුට විරාගික සිතිවිලි සද්ධා සිතිවිලි ඇති කරගන්න හැකියාව තියෙනවා වගේම. ඒ නිසා එතකොට එහෙනම් මේ රූපවලට දොස් කියලා හරියන්නේ නේද? මේ රූපේ දැක්ක හින්දා තමයි මගේ කෙලෙස් හටගත්තේ. මේ රූපේ මෙතන තිබ්බේ නැත්තම් මගේ කෙලෙස් හටගන්නේ නැහැ කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. ඒ රූපේ එතන තිබ්බේ නැත්තම් වෙන රූපයක් හරි තියෙන්නේ නේද? හිස් අභ්‍යවකාශය හරි එතන තියෙනවනේ. අභ්‍යවකාශය හරි අපිට රූපයක් විදිහට පේන අවකාශ රූපේ. නේද? ඒතර ඒ අවකාශය දැකලා සමහරුන්ගේ කේන්ද්‍රය විශ්සෙන්න පුළුවන්. සමහර අයට තරහ ගන්න ඕන වුනහම හේතු ඕනේ මොකක් හරි සාමාන්‍ය දෙයක් හරි ගන්නවා. කේන්තිකාරයට නේ සමහරට අවුව පායලා තිබ්බා ඒකත් කේන්තියට හේතුවක්. අවුව නැති වෙලා එක සැරේට මෙහෙවනාවොත් හේවනාපු එකත් කේන්තියට හේතුවක්. තරහ ගන්න ඕන වුණාම හොඳ කිව්වහම මොන කරදරයක්ද අනේ ඔය හැමතිස්සෙම හොඳ කියන්න එපා කියලා හොඳ කියන එක්කෙනාටත් බනිනවා. ඊට පස්සේ හොඳ කියන්නේ නැතුව හිටියාම ඇයි ඉතින් ඔයාට මොකද ඔය මොකක් හරි ගෙවෙනවද ඔය කටේ මොකක් හරි හොඳක් ගුණයක් කියන්න බැරිද ඔය ආදිවාසීන් නොකිය ඉන්නකොට ඒකටත් බනිනවා ඒ කේන්ද්‍රකාරයේ හැටි මොකක් හරි හේතුවක් අල්ලගෙන ගැටෙනවා එතකොට මේ ඇලීම් ගැටීම් තීරණය වෙන්නේ අරමුණ පදනම් කරගෙන නෙවෙයි අරමුණ මුල් කරගෙන හිතන ස්වභාවය අනුව තමයි චින්තනය අනුව තමයි ඒ නිසා රාගය තියෙන්නේ රූපයේ නෙවෙයි රාගය තියෙන්නේ ශබ්දයේ ගන්ධයේ රසයේ ස්පර්ශයේ එහෙම නැත්නම් අරමුණේ නෙවෙයි ද්වේෂය තියෙන්නේ රූපයේ නෙවෙයි ශබ්දයේ නෙවෙයි ඒවා පදනම් කරගෙන මිනිස්සු හිතන්න යන ස්වභාවය අනුව තමයි රාග ద్వේෂ මෝහ හටගන්නේ එතකොට ඒ හිතන්නේ Taman නම් අන්න ඒ හිතන පුද්ගලයා තමයි ඒ කිලිටි වීමට වග කියන්න ඕන. බුදුරජාණන් වහන්සේ ධර්මෙහි සඳහන් කරනවා සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝධේ ඕනෝන්ගේ පිරිසිදු අපිරිසිදු භාවයට වෙන වෙන කවුරුවත් වග කියන්න ඕනේ නැහැ. තම තමන්ම තමයි වග කියන්න ඕනේ. නේද? ඔබ ඔබේ හිත හදාගත්තොත් ඒකේ ක්‍රෙඩිට් එක ඔබට ඒකාන්තයෙන් හිමි වෙන්නේ. අනුන්ට බෑ බලහත්කාරයෙන් ඔබේ හිත හදන්න. බුදුහාමුදුරන්ටත් බෑ මටත් බෑ. නේද? මට පුළුවන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු මාර්ගය ඔබට කියලා දෙන්න. ඒ මාර්ගය අනුගමනය කිරීම තුළ අධ්‍යාත්මික පවිත්‍රතාවය ඔබට හදා ගන්න පුළුවන්. එහෙම නැතුව බලහත්කාරයෙන් මේ එක එක්කෙනාගේ රෙදි හොදනවා වගේ මේ සිතිවිලි හොදලා දාන්න හිත පිරිසිදු කරන්න අනුන්ට බෑ. ඒක ඔබ ඔබ විසින්ම කරගත යුත්තක්. ඉතින් ඔබ ආයාසයෙන් වෙහෙසිලා මහන්සි වෙලා හිත පිරිසිදු කරගත්තොත් ඒකේ ක්‍රෙඩිට් එක ඔබට එනවා. ඒ වගේම ඔබේ තියෙන නොසැලකිල්ල ඔබේ තියෙන ප්‍රමාදය පදනම් කරගෙන ඔබ හිත කිලිට කරගත්තොත් හිතේ නරක සිතුවිලි ඇති කරගත්තොත් ඒකේ වගකීම දෝෂ දර්ශනයත් ඔබට අයිති. හැබැයි අපි ගොඩක් වෙලාවට පින්වත්නි අපේ හිත කිලිටි වුණාම ඒකේ වගකීම අනුන්ට දානවා. නේද? දැන් සමහර මට ඇහිලා තියෙනවා. බොහොම අමාරුවෙන් හිත හදාගෙන ඉතිය වෙලාවේ මේ මිනිස්සයා ඇවිල්ලා ඉවර වෙලා මගේ හිත නරක කරානේ කියලා අන්න අනිත් අයට දොස් පවරනවා. ආ මම බොහොම අමාරුවෙන් මගේ හිත හදාගත්තේ කියලා ක්‍රෙඩිට් එක ගන්නවා නරක කරපු එකේ දෝෂය අනිත් අයට දානවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිත හදාගන්නෙත් තමන් නරක කරගන්නෙත් තමන්. එතකොට මොකක් කොහොමද මේ හිත හදා ගැනීම නරක කර ගැනීම වෙන්නේ? අරමුණු හරියට පරිහරණය කරනකොට අර නුවණින් කල්පනා කරලා බලන්නේ නැතිකම නිසා තමයි හිත නරක් වෙන්නේ. නුවණින් කල්පනා කරලා බැලීම නිසා තමයි හිත හැදෙන්නේ. එතකොට අරමුණු දිහා නුවණින් කල්පනා කරන කෙනා හිතනවා මොකද්ද? සෑම අරමුණකම තියෙනවා ආස්වාදයක්. සෑම අරමුණකම තියෙනවා ආදීනවයක්. ඒ කියන්නේ සුබ පැත්තක් තියෙනවා අසුබ පැත්තක් තියෙනවා. සැපක් තියෙනවා දුකක් තියෙනවා. හැබැයි ඒ සැප ස්ථිරසාර ඒකාන්ත සැපක් නෙවෙයි. හැබැයි ඒ දුක ඒකාන්ත දුකකුත් නෙවෙයි. ඒ සැපද වෙනස් වෙලා යනවා. ඒ දුකද වෙනස් වෙලා යනවා. එතකොට අන්න ඒ අරමුණු වලින් ලැබෙන සැප වෙනස් වෙලා යනවා කියලා කවුරු හරි කෙනෙක් තේරුම් ගන්නවා නම් වෙනස් වෙන සැපේ ඇලෙන්නේ නැහැ. ඒ අරමුණු වලින් ලැබෙන දුක වෙනස් වෙලා යනවා කියලා කවුරු හරි කෙනෙක් තේරුම් ගන්නව නම් එයා ඒ වෙනස් වෙන දුකෙහි ගැටෙන්නේ නැහැ. එතකොට සැපේ ඇලෙන්නේ නැති තැන දුකෙහි ගැටෙන්නේ නැති තැන රාගයක් නැහැ ද්වේෂයක් නැහැ ඇලෙන්න ගැටෙන්නේ නැත්තේ අදාළ කරන වෙනස් වීම තේරුම්ගත් නිසා විද්‍යාව නිසා එහෙම නැත්නම් අවිද්‍යාව නැති වූ යාම නිසා ප්‍රඥාවේවත් අමෝහයේ ඉස්මතු වූ නිසා එහෙනම් එතන ලෝභයක් නැහැ ද්වේෂයක් නැහැ මෝහයක් නැහැ ලෝභ ද්වේෂ මෝහ නැති තැන හිත පිරිසිදුයි ලෝභ ද්වේෂ මෝහ ඇති තැන ලෝභ ද්වේෂ මෝහ ක්‍රියාත්මක වෙන තැන හිත කිලිටි ඒ නිසා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ මහාලිත රූපය ඒකාන්ත සුවගෙන දෙන්නක් නම් සත්වයෝ රූපේ කලකිරෙන්නේ නැහැ. රූපේ ඒකාන්ත දුකකුත් නැහැ ඒකාන්ත සැපකුත් නැහැ කියලා තමයි මේ කියන්නේ. එතකොට ඒකාන්ත දුකක් නම් රූපයේ කවුරු හරි කෙනේ ඒ රූපය ඇලෙන්නේ නැහැ. එතකොට රූපේ ඒකාන්ත සැපක් නම් රූපේ කලකිරෙන්නේ නැහැ. ඒ සාමාන්‍ය අපි රූපේ කලකිරෙනෝනේ. කලකිරිලනේ අතහරින්නේ. නේද? එතකොට අතහරින්නේ මොකක් නිසාද? අතහරින්නේ ඒකාන්ත සැපයක් නැති නිසා දුකට පෙරලෙන හින්දා. ඒ හින්දා තමයි රූපේ කලකිරෙන. රූපය ඒකාන්ත සුවගෙන දෙන්නක් නම් සත්වය රූපේ කලකිරෙන්නේ නැහැ. ඒ කියන්නේ රූපය දුකක්. දුකට නැඹුරු වූවක් සැපට නැඹුරු වූවක් නොවේ. ඒ නිසා සත්වයේ රූපේ කලකිරෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මෙන්න මේ රූපයේ තියෙන දුක සැප තේරුම් ගන්න. රූපේ විතරක් නෙවෙයි, ශබ්දයේ, ගන්ධයේ, රසයේ මේ හැම අරමුණකම තියෙන දුක සැප තේරුම් ගන්න. කොහොමද දුක ඇති වෙන්නේ? ආස්වාදය සැප ඇති වෙන්නේ ආස්වාදයත් එක්ක. දුක ඇති වෙන්නේ කොහොමද? ආදීනවයත් එක්ක. ඒතර සාමාන්‍යයෙන් දුකෙහිදී කලකිරෙනවා සැපෙහිදී ඇලෙනවා. නේද? ඒකනේ කරන්නේ. එතකොට දුකෙහි ගැටෙනවා සැපෙහි ඇලෙනවා. හැබැයි නුවණ තියෙන එක්කෙනා තේරුම් ගන්නවා මේ දුක සැප දෙකම ආස්වාදයේ ආදීනවයේ දෙකම වෙනස් වෙලා යන දේවල් කියලා. එහෙම වෙනස් වෙලා යනවා කියලා කල්පනා කරන එකේනා වෙනස් වෙන සුළු ආශාදී ඇලෙන්නේද නැහැ. වෙනස් වෙන සුළු ආදීනවයේහි ගැටෙන්නේද නැහැ. වෙනස හඳුනාගෙන නොයලී නොගැටී නොමුලාව ඉන්නවා. එහෙම කෙනාගේ හිත පිරිසිදුයි. එතකොට ඔන්න බලන්න හිත කිලිටි වෙන්නේ මොකක් නිසාද? තමන්ගේම ක්‍රියාකාරකම් නිසා. එහෙම නැතුව ඉබේ හිත කිලිටි වෙන්නේ නැහැ. එතකොට ඒ කිලිටි වෙච්ච හිත පිරිසිදු වෙන්නේ කොහොමද? තමන්ගේම ක්‍රියාකාරීත්වය නිසා. ඉබේ පිරිසිදු වෙන්නේත් නැහැ. යෝනිසෝ මනසිකාරයෙන් අරමුණු පරිහරණය කරනවා නම් අන්න එතන හිත පිරිසිදුයි. අයෝනිසෝ මනසිකාරයෙන් අරමුණු පරිහරණය කරනවා නම් අන්න එතන හිත කිලිටි. ඉතින් එහෙම කිලිටි කරගත්තොත් අපේ සංසාරේ බොහෝ දුක් වේදනාවට ගොදුරු වෙලා අපේ ජීවිතය බොහොම අවාසනාවන්ත තත්වයකට පත් කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ බුදු දහම වයනේ වටිනා හරවත් කියවීමක් ධර්මයක් අපට ලැබිලා තියෙන වෙලාවේ අපේ හිත පිරිසිදු කරගන්න අවශ්‍ය කරන හොඳම මාර්ගෝපදේශනේ ලැබිලා තියෙන වෙලාවේ මොකටද මේ අනිත්‍ය දේවල් වෙනස් වෙලා යන දේවල් මුල් කරගෙන නේද හිත කිලිටි කරගන්න යන්නේ ඒ නිසා කල්පනා කරන් නිස්සාර දෙයකට මම මොකටද මේ කිලිටි කර මගේ හිත කිලිටි කරගන්නේ මොහොතක් පාසා වෙනස් වෙන එක මොහොතක්වත් හරියට රැඳෙන්නේ නැති නිරන්තරයෙන්ම ඇතිව නැතිව යන රූපවල මම මොනවට දැලෙන්නේ මම මොනවට ගැටෙන්නේ මොහොතක් පාසාම ඇතිව නැතිව වෙනස් වෙලා යන මේ ශබ්ද වල මොකටද මම මෙච්චර ඇලෙන්නේ යන්නේ ඇයි මම මේ අනවශ්‍ය විදිහට ගැටෙන්නේ අන්න ඒ විදිහට හිතන්න හිතලා මේ අනිත්‍ය දකිමින් ඒ අනිත්‍ය තුල නොයලීම නොගැටීම ඇති කරගන්න වෑයම් කරන්න. එහෙම නොයලෙන නොගැටෙන නොමුලා වෙන තරමට ඔබේ හිත පිරිසිදු කරගන්න පුළුවන්. හිත පිරිසිදු වෙන තරමට ඔබට නිවනට සමීප වෙන්න පුළුවන්. ඔබව නිවනට සමීප කළ විය හැක්කේ ඔබටම පමණයි. ඒ සඳහා සුදුසු මාර්ගෝපදේශනය ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා තියෙනවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඔබට මේ මාර්ගෝපදේශනය ලබා දෙනවා ස්වාමින් වහන්සේලා විදිහට. මේ මාර්ගෝපදේශනය ඔබේ ජීවිතයට භාවිතාවක් කරගෙන මේ කිලිටි වෙන අපිරිසිදු වෙන හිත පිරිසිදු කරගෙන ඔබේ ජීවිත ජය ගන්න ඔබ වෑයම් කරන්න. ඒ සඳහා පින්වත්නි සංයුක්ත නිකායේ කන්ද සංයුක්තේ මහාලි සූත්‍රය ඇසුරු කරගෙන සිදු කළ මේ අනුශාසනාව ඔබට උපකාරයක්ම වේවා කියලා අපි ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසින් හැමත උතුම් නිවන් සුව සැලසේවා